සක්මන් මළුව ඔබ දිව යන ක්‍රීඩාකාරී තරඟකාරී ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි අදත්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 සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ අති විශේෂ සිදුවීම් තුළින් පූජනීයත්වයට පත් වූ අසලපුර පසළොස්වක් පොහෝ දවසේදී ඔබ අප සෑම දෙනා සක්මන් භාවනාවට සම්බන්ධ වන්නේ. අසල ප්‍රෝය බුදු සසුනේ විශේෂත්වයක් ලබන්නේ කරුණු කීපයකින්. පළමුවෙන්නේ මහා බෝසතාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතු තුල ප්‍රාතිහාර්යය පහළ වෙද්දී මව් කුසෙහි පිළිසඳගෙන වදාළේ අසල පොය දවසකදී එසේම ඒ ශාන්තිනායකයන් වහන්සේගේ වයස 29 දී තමන් වෙනුවෙන් කුත්තුරුණක් පහළ වුණේ ඇසල පොය දවසේදී ඒ තමයි ශික්ෂාකාමයෙන් අග්‍රව අරිහත්ත්වයටපත් වූ රාහුල බද්ද ස්වාමීන් වහන්සේ. එසේම මහා බෝසතාණන් වහන්සේ ලෝතුරා බුදු වීම සඳහා ප්‍රවෘජාවට හෙවත් අභිනිෂ්ක්‍රමණයට ප්‍රඥේ වදාළේ ඇසල පොය දවසකදී. එවාගෙම මේ මහා බෝසතාණන් වහන්සේ ලෝතුරා බුදු බාටපත් වෙලා දසදහසක් ලෝක ධාතුවට එක හඳින් සදහම් අමාම බෙදා වදාළේ හෙවත් ධම්සක් පැතුම් සූත්‍රයේ දේශනා කොට වදාළේ අසල පොය දවසකදී එවාගෙම ශ්‍රී ලංකා දීපයෙහි අග්‍රගණ්‍ය වූ අසදෘස වූ රුවන්වැලි මහා චෛත්‍ය රාජයන් වහන්සේ තුල ද්‍රෝණයක් සරුවක්න ධාතුන් වහන්සේ ප්‍රාතිහාරි සහස්‍රයන් මැද්දේ දොළොස් කෝටියක් දෙනා අරිහත්ත්වයට පත්වෙද්දී යමාමා පෙළහැර පෑම සිද්ධ වෙද්දී ධාතු ප්‍රතිෂ්ඨාපනේ සිද්ධ වුණේ ධාතු නිදානෝසය සිද්ධ වුණේ අසල කුර පසලස්ව පොහෝ දවසකදී එසේම පංච වර්ගීය ස්වාමින් වහන්සේලා බවත සංඝ රත්නයේ පළමුවෙන් පහළ වුණේ අසල කුර දවසකදී මේ වාගේ සිදුවීම් තුලින් උත්තරීතර වූ අසල කුර දවසේදී තුන් ලෝකයේ මෛත්‍රිය දිය දෝමින් අපේ සක්මන් භාවනාව යට යෙදෙමු මෙහිදී අපි ඉදිරිපත් කරනු ලබන්නේ මහා මංගල සූත්‍රයේන පස්වෙනි මහා මංගල ධර්මයේ වෙන පුබ්බේචකත පුඤ්ඤතා ගුණයයි. මෙලව ජීවනව පරලොව සුගතිය ශාන්ති නිවන ගෙන දෙන පුබ්බේචකත පුඤ්ඤතාව නම් පෙර කරන ලද පින් ඇති බවයි. අපි සෑම දිනම පෙර જાති જાතින්දී අපමණ කුසල් රැස් කරගත් බැවින් වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිත ලබාගෙන තියෙනවා. ඒ නිසාම තමයි අපට හොඳ දැසක්, හොඳ දෙපායක්, හොඳ දැතක්, හොඳ දෙසවණක්, හොඳ මනසක් ඇතුව වාසනාවන්ත ජීවිත ලැබිලා තිබෙන්නේ. ඒ නිකන් ලැබුණා නෙමෙයි, දෙවියෝ දුන්නා නෙමෙයි. මේක මහා කුසල විපාකයක ප්‍රතිඵලයක්. මතුමත් අපට ලෝවැසි සකල ජනතාවටත් පෙර කරන ලද පින් ඇති ඵල ඇතුව සුගති මඟ නිවන් මාර්ගයන්ට ලැබේවා කියන පැතුමින් පෙර කල ලද කුසල් නැති බව නිමිති කරගෙන අද අපි සක්මන් භාවනාවේ යෙදෙමු. සුමිහිරි නිවන් සපතෙන් සනසෙනු පිණිස මම පෙර කරන ලද පින් පලත් තෙමි එමාගින් කායික සුවයෙන් සුවපත් වෙනවා දියවුව දුරු නැත්ෙක් වෙම්වා සුවපත් සිත් නැත්ෙක් වෙම්වා මාමෙන් මාගේ හිතවත් නුද නැදහත් නුද අහිතවත් නුද සියලු සත්වයෝ පෙර කරන ලද පින් ඵල ඇත්තෝ වෙත්වා ඉමංගින් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා මාමින් කෙලෙස් නැති සියලු සත්වයෝද නිකලෙස් සියලු සත්වයෝද පෙර කරන ලද පින් ඵලයත් වෙත්වා එමඟින් කායික සුවයෙන් සුවපත් වෙත්වා නියුව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා මාමින් දික් වූ ශරීරේ සියලු සත්වයෝද ඊතාමිති ශරීරේ සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර පිසියලු සත්වයෝද පෙර කරන ලද පින් ඵලයත්ෝ වෙත්වා ඉමංගින් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා මාමින් මාත් ශරීරේති සියලු සත්වයෝද ඊතා කුඩා ශරීරං ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීරං ඇති සියලු සත්වයෝද වටකුරු ශරීරං ඇති සියලු සත්වයෝද එකා සියුම් ශරීරං කිසියලු සත්වයෝද මන්ගේම අප්‍රමාණ ශරීරං කිසියලු සත්වයෝද පෙර කරන ලද පින්ඵලතෝ එත්වා එමඟින් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියෝ දුරු නැත්ෝ වෙත්වා සුවපත් සෙක්නත්තෝ වෙත්වා මාමින් දුතු විරෝ සියලු සත්වයෝද මුදුතු විරෝ සියලු සත්වයෝද ළඟ වෙසෙන සියලු සත්වයෝද දුර වෙසෙන සියලු සත්වයෝද ඉපදුණු සියලු සත්වයෝද උපදීන සියලු සත්වයෝද පෙර කරන ලද පින් ඵලස්තෝ එක්වා එමඟින් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා මාමින් සියලු ප්‍රාණියුද සියලු භූතයෝද සියලු පුද්ගලයෝද සියලු ආත්ම භාවයන්තෝද පෙර කරන ලද පින්තලයන්තෝ වෙත්වා එමඟින් කායික සුවයෙන් සුවපත් වෙත්වා පිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්යත්තෝ වෙත්වා මාමින් සියලු ස්ත්‍රීරුද සියලු පුරුෂයෝද සියලු ආර්යයෝද සියලු අනාර්යයෝද පෙර කරන ලද පින්තන ඇත්තෝ වෙත්වා එමඟින් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියෝ දුරුනත්තෝ වෙත්වා සුවපත් සිත්නත්තෝ වෙත්වා නාමින් සියලු දෙවියෝද සියලු මිනිස්යෝද සියලු විනිපාතික සත්වයෝද පෙර කරන ලද පින් පලයත් තෝරත්වා එමගින් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා යකින් අවීතියෙහි පටන් උඩින් භවග්‍රය දක්වා වතෙන් අනන්ත පරිමාණ ලෝක ධාතු තුනත්තාව සියලු සත්වයෝ පෙර කරන ලද පින් ඵලත්තෝ වෙත්වා එමංගින් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සෙත්නස්තෝ වෙත්වා සියලු සත්වයෝ කිසිවෙක් කිසිවෙකුට ඊර්ෂ්‍යා නොකරත්වා වෛර නොකරත්වා තලියනීම් නොකරත්වා වංචා නොකරත්වා සැවැටීම් නොකරත්වා නින්දා නොකරත්වා අවමං කරත්වා හෙලා දැකීම් නොකරත්වා දුකක් පීඩාවක් නොපතත්වා එමඟින් සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්කෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්කෝ වෙත්වා සියලු සත්වයෝ පෙර කරන ලද පින් ඵල තිව මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාලා වූ පරම රමණීය වූ සාන්ති ලක්ෂණ වූ අමා මහ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙසේ පෙරකන් ලද ඉන්පල අදහාගෙන මෙත් අඩමින් අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු Thank you. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ